උපසම්පජ්ජ විහෙරති සෝ සක්කාය නිරෝධං මනසිකරති තස්ස සක්කාය නිරෝධං මනසිකරතු සක්කාය නිරෝධේ චිත්තං නපක්ඛං ගතිනප්පසීදති නසන්තිත්තති නාදි මුච්ඡති තස්ස කෝ ඒතං භික්කවේ භික්ඛුනු නසක්කාය නිරෝධෝ පාටිකං කෝති පින්වත් මේ අදත් පොය ධර්ම දේශනය පවත්වන්නට දැන් සූදානම් වන්නේ පොයදා කෙරෙන ධර්ම දේශනාව උනත් භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් වන ආකාරයේ දේශනා තමයි ඒකට තෝරාගන්න. අද ජම්බාලි සූත්‍රය කියන එකෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන පින්වතුන් භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව උනන්දුවක් දක්වන කැමැත්තක් ඇති පිරිසක් ඒ නිසා හොඳින් බණ අහන්නට පුළුවන් ඒ බණට අනුව පිළිපදින්නටත් පුළුවන් පැයක පමණ කාලයක් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඊට හොඳින් ධර්ම ශ්‍රවණී කරලා ඒ අනුව පිළිපදලා තව තවත් සීල භාවනාදී ගුණධම් වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සඵල කරගැනීමෙන් ඒ උතුම් අමා මහ නිවන් දකින්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ මහණෙනි මේ ලෝකයේ පුජ්‍යලය හතර දෙනෙක් ඉන්නවා කවර සතර දෙනෙක්ද බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයන් බෙදා වදාරන්න අතිදක්ෂයි උන්වහන්සේගේ ਸਰවඥතා ඥානය නිසා එය බොහොම අගේට කරලා තියෙනවා විශාල වශයෙන් නොඑක ආකාරයේ පුජ්‍යලයන් බෙදා වදාරලා තියෙනවා. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ වෙනම ගුණයකුත් තියෙනවා. පුජ්‍යලයන් බෙදා වදාරන පුද්ගල පඤ්ඤාති කියලා. ඒකෙහි බුදුරජාණන් වහන්සේ අතිශ්‍රේෂ්ඨයි. මෙතෙන්දී වදාරනවා මේ පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව. මහණෙනි මේ ලෝකේ පුජ්‍යලව හතර දෙනෙක් ඉන්නවා කවර හතර දෙනෙක්ද? මේ පුජ්‍යලයන් අරගෙන තියෙන්නේ මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති ධරණ පුරණ පුජ්‍යලයන්ගේ වශයෙන් මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරණ අය ඉන්නවා. සමාධි විදර්ශනා භාවනා කරන අය ඉන්නවා. අන්නේ පුජ්‍යලයන්ගේ වශයෙන් තමයි මේ බෙදීම කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඉද බික්කවේ බික්කු අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ බිහෙරති. මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුවක් එක්තරා ශාන්ත වූ චිත්ත විමුක්තියකට පත් වෙලා ඒවට උපදවගෙන ඒවට එළඹ වාසය කරනවා මෙතන නම නොකියුවට අඤ්‍යතරං චේතෝ මුත්‍තිං කියලා වදාලේ අෂ්ඨ සමාපatti පිළිබඳවයි. ප්‍රථම අධ්‍යානය, ဒ ිතීය අධ්‍යානය, තෘතීය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය ආකාසානං චේතන සමාපත්තිය විඥානං ඡායතන සමාපත්තිය ආකින්චඤ්ඤායතන සමාපත්තිය නේම සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය කියලා මේ සමාපatti 8ක් තියෙනවා අඤ්‍යතරං සන්තං චේමතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති කියලා වදාලේ ඔය සමාපatti අටෙන් යම් කිසි එකක් උපදවාගෙන එහෙම නැත්නම් සමාපatti අටම උපදවාගෙන එහෙම වාසය කරන ඉතින් සමහර කෙනෙක් ප්‍රථම ධානය උපදවා ගන්න පුළුවන් සමහර කෙනෙක් දෙවෙනි එක උපදවා ගන්න පුළුවන් ඒ විදිහට උපදවා ගන්නට පුළුවන් එහෙම මේ සමාපatti ශාන්ත චේතෝ විමුක්ති උපදවාගෙන වාසය කරනවා. සෝ සක්කාය නිරෝධං මනසිකරෝති. ඔහු සක්කාය නිරෝධය මෙනෙහි කරනවා. සක්කාය නිරෝධන්ති තේදෝමක වට්ට සංඛාටස්ස සක්කායස්ස නිරෝධං නිබ්බානන්ති අත්තෝ මේ සක්කාය නිරෝධය කියන්නේ ත්‍රය භූමික වෘතය කාම රූප අරූප කියන මේ තුන් අවස්ථන ඒක නිරෝධ වීම සත්තා නිරෝධය කියන්නේ. ඒක නිරෝධ වෙන්නේ නිවන අවබෝධ කරගත්තාම. ඒ නිසා නිවන තමයි මේ සක්කාය නිරෝධය කියන්නේ. සක්කාය නිරෝධං මනසිකරෝපි කාම රූප අරූප කියන මේ ලෝකාත්‍රය පිළිබඳව තිබෙන ආශාව තණ්හාව ප්‍රහාණය කරන නිර්වාණය තමයි සක්කාය නිරෝධය. සක්කා නිරෝධං මනසිකරෝත කියන්නේ ඒ නිවන අවබෝධ කර ගැනීමට ක්‍රියා කිරීම. මෙනෙහි කිරීමත් අදහස් කරනම මේ නිවන අවබෝධ කර ගැනීමට කටයුතු කිරීම ගැන තමයි මේ වචන වලින් අදහස් කරන්නේ. සත්කාය නිරෝධ නම් වූ නිවන අවබෝධ කර ගැනීමට කටයුතු කරනවා. පස්ස සක්කා නිරෝධං මනසි කරෝතෝ සක්කාය නිරෝධේ චිත්තං පක්ඛන්දති නප්පසීදති න සම්තිත්තති නාදිමුච්ඡති ඒ සත්කාය නිරෝධේ මෙනෙහි කරන්නා වූ භික්ෂුවට යෝගාචරයාට ඔහුගේ හිත අරමුණු කිරීම වශයෙන් සක්කා නිරෝධේ නම් වූ නිවනට බැසගන්නේ නැහැ. නප්පසීදති න සාන්තිත්‍ත්‍ති නාදිමුච්ඡති කියන මේ පද වලින්ම අදහස් කරන්නේ නිවන අරමුණු කිරීම වශයෙන් ඒකට බැසගන්නේ නැහැ කියන්නේ. තස්සකෝ ඒතං භික්කවේ භික්ඛුනෝන සක්කා නිරෝධෝ පාටිකංකෝ මහණෙනි එබඳ භික්ෂුවට මේ සත්කාය නිරෝධය කියන එක කැමති නොවිය යුතුය ලැබෙන්නේ නැහැ කියන එක සත්කාය නිරෝධය මෙනෙහි කරනවා කියන එකේ තේරුම අර කලින් කියාපු ධ්‍යාන සමාපatti උපදවගේ. ඊට පස්සුව විදර්ශනා භාවනා කිරීම. මේ ශාන්ත චේතෝ විමුක්තිය නම් වූ ඒ ධ්‍යාන සමාපatti පදවාගෙන ඇතම් කෙනෙක් ඒ ධ්‍යාන සමාපත්තිය වල ඇලෙනවා. ඒ ධ්‍යාන සමාපත්තිය වල ඇලෙනම කියන්නේ ඒ තමන් උපදවාගත් ධ්‍යානය ආස්වාද කරමින් ඒකට සමවැදෙමින් වාසය කරනවා. ඒ ධාන සමාපත්තියටම ඇබ්බැහි වෙනවා. ධාන සමාපත්තියට සමවැදෙමින් වාසය කරනවා මිසක් අර සත්කාය නිරෝධය නම් වූ නිවන අවබෝධ කරගැනීමේ පැත්තට කටයුතු කරන්නේ ඒ නිසා තමයි හිත මේ සක්කාය නිරෝධයේ හිත පිහිටන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරවදා. මේකට උපමාවක් තියෙනවා. මොකද්ද උපමාව? ගංගාවක් කියනවා. මේ ගංගාවක් කියවට මේක උපමාව හැටියට අතිවිශාල ගංගාවක් නෙමෙයි. පළල නැති පුංචි අලක් වගේ එකක් ගැන තමයි මේ උපමාව කියන්නේ. මේකෙන් එගඩ වෙන්නට උරුපාරු ආදී මොනවත් නැහැ. එක පුරුෂයෙක් එනවා මේ ගංගාවෙන් එතර වෙන්න. බැලුවාම මේ ගඟෙන් එතර වෙන්න ඔරුවක් පාරුවක් වෙන මොනවත් උපකාරක ධර්මයක් මොකවත් නැහැ. මෙයා ගඟ අයිනට වෙලා කල්පනා කරනවා. මේ ගඟේ තියෙන ගස් පෙළියක් ගස් 8ක් තියෙනවා මේවා ඔක්කොම කුඹුක් ගස් ඒ දිය ආශ්‍රිතව කුඹුක් ගස් වැවෙනමනේ කුඹුක් ගස් 8ක් තියෙනවා මේ පුරුෂයා කල්පනා කරනවා මේ ගහෙන් ගහට මාරු වෙලා මම එගඩට යන්නේ. එගඩ කියන්නේ උපමාවේ හැටියට නිවන. මෙගොඩ තමයි සත්කාය කියන කාම රූප අරූප ලෝකත්‍රය. මම එගඩට යන්න ඕන මේ ගහෙන් ගහට මාරු වෙලා. එහෙම හිතාගෙන මේ තනත්තා අද් දෙකේ පාදකේ ලාටු වර්ගයක් ගා ගන්නවා. ඔහුගේ කල්පනාව මේ ගහ ලෙස්සයි කියලා. සාමාන්‍යයෙන් කුඹුක් ගහ පොත්ත මැදලා වගේ තියෙන්නේ ලෙස්සනවා තමයි. ඔහු කල්පනා කළා මේක ලෙස්සලයක්. ඒ නිසා අත් දෙකේ පාදකේ ලාටු වෙන දෙයක් දාගන්න. ගාගෙන හිටන් දැන් එයාගේ කල්පනාව ගහෙන් ගහට මාරු වෙලා ඉගොඩට යන්නේ. මේ ගහකට නගිනවා. ගහෙන් ගහට මාරු වෙන්න කියලා. නමුත් මාර වෙන්න බැරුව යනවා. අර ලාටු වෙන දෙයක් ගාගෙන නිසා ඒ ගහේ ඇලෙනවා. ඊළඟ ගහට යන්න ලැබෙන්නේ නැහැ. තව එක්කෙනෙක් පළවෙනි ගහෙන් මාරි වෙලා දෙවෙනි ගහට යනවා. තව එක්කෙනෙක් දෙවෙනි ගහෙන් මාරු වෙලා තුන්වෙනි ගහට යනවා. තුන්වෙනි ගහේ යනවා. තව එක්කෙනෙක් හතරවෙනි ගහේ යනවා. තව එක්කෙනෙක් පස්වෙනි ගහේ යනවා. තව එක්කෙනෙක් හයවෙනි ගහේ යනවා. තවත් එක්කෙනෙක් හත්වෙනි ගහේ යනවා. තවත් එක්කෙනෙක් අටවෙනි ගහේ ඇලෙනවා. මේ ලාටු වගේ දෙයක් ගාගෙන ගහෙන් ගහට යනකොට සමහරු නැගපු පළමු ගහේ මැලෙනවා. සමහර කෙනෙක් දෙවෙනි ගහේදී ඇලෙනවා. ඔහොම මේ පුජ්‍යලයන් ගහෙන් ගහේ ඇලෙනවා මිසක් අන්තිම ගහෙන් බැහැලා එගොඩට යන්න ලැබෙන්නේ නැහැ. මේක උපමා කතාවක්. අර ගස්සට වගේ තමයි අෂ්ට සමාපatti කියන එක. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන ආකාසානංචායතනාදී අරෝක්‍ය ධ්‍යාන හතර මෙන්න මේ ටික අර ගස්සට වාගේ තමයි උපමාව. ඒ ප්‍රථම ධානාදී ධාන උපදවා ගන්න සමාපatti උපදවා ගන්න සත්කාය නිරෝධේ නම් වූ නිවන අවබෝධ කර ගැනීමට නමුත් ඒ පුජ්‍යලයන් අර ලාටු ගාගෙන ගහෙන් ගහට මාරු වෙලා යන්න ලෑස්ති වුණාම එක එක්කෙනා එක එක ගහේ ඇලෙනවා. කොහොම ඇලිලා ඉන්නකොට උඩහ කඳු කරේ වැහැලා මා වතුර කඳක් ඇබිල්ලා හිටන් මේ පුජ්‍යලයන් ගසාගෙන යනවා මහා මොහොතේ. ඒ වගේ මේ සත්කාය නිරෝධය නම් වූ නිවන අවබෝධ කර ගැනීමට ක්‍රියා කරන පුජ්‍යලය යෝගාවචරය ප්‍රථම ධානයේ ඇලෙනවා. ඔහුට එතනින් එහාට යන්න බෑ. ඒක ඇලිලා ඒකේ ආස්වාද ලබමින් රස විඳින්මින් වාසය කරනවා. කලයුත්තේ නම් ඒකේ රස විඳිමින් වාසය කිරීම නෙමෙයි. ධාන උපදවා ගත්තට වැරද්දක් නැහැ අවශ්‍ය වෙනම ඒ ධානයෙන් නැගී සිටලා විදර්ශනා භාවනා කරන්නට මෙතන එහෙම කිරීමක් නැහැ ඒ නිසා ඒ අය විදර්ශනා භාවනා කලේ නැතුවම සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න ලැබෙන්නේ නැහැ. ඒවා අවබෝධ කලේ නැතිනම් ඥාන සමාපatti උපදවා ගත්තා කියලා ඒ අය ස්ථිර වශයෙන්ම සතර ආපාදකින් මෙදෙනවා කියලා නියමයක් කරන්න බෑ. ඕනතරම් නැවතත් සතර ආපාදුක්කලට වැටෙන්නට පුළුවන්. මේ විදිහට අර ලාටුකාගෙන ගස්වල නැග්ග පුජ්‍යලයන් එක ගලව ගන්න බැරුව ඉන්නකොට උඩහ කඳුකරේ මහ වර්ෂාව ඇහැලා මහ ජල කඳක් ගලාගෙන ඇවිල්ලා මේ අයත් ගසාගෙන හිටන් මුහුදට යනවා. ඒ කියන්නේ අර සතර අපායට වැටෙනවා. අපාය මහා සමුද්‍රය කරාම මේ අය ගසාගෙන යනවා. ඔය උපමාව. හේයතාපි භික්කවේ පුරිසෝ ලසගතේන හත්තේන සාකං ගන්නෙය්‍ය සෝ හත්තෝ සජ්ජෙය්‍යාපි ගන්නෙය්‍යාපි කජ්ජෙය්‍යාපි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පුරුෂයෙක් ලසගතේන හත්තේන ලාටු ගාගත්තු අතින් අත්තක් අල්ලගන්නම එතකොට අත ඇලෙනවා ඒක අතපය දෙකම ඔක්කොම ඇලෙනවා ඇලිලා හිටන් අර කලින් කියා දුන්නු ආකාරයට ඒ ගස්වල ඇලිලා ඉන්නකොට මහා ජලස්කන්ධයක් ගලාගෙන ඇවිල්ලා මේ අය මහා සමුද්‍රයට ගසාගෙන උපමාවේ හැටියට අපාය මහා සමුද්‍රය අපාය මහා සමුද්‍රයටම ගසාගෙන ඔය එක උපමාවක් මේකෙන් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ධ්‍යාන සමාපatti කියන ඒවා අපිට අවශ්‍යයි. විදර්ශනා භාවනාවට පදනම් කරගන්න ධ්‍යාන සමාපatti අවශ්‍යයි. නමුත් ඒ ධ්‍යාන සමාපatti වලට ආස්වාද කරමින් ඒව ගැන සියුම් ආශාම නිකාන්තයේ ඇති කරගැනීමෙන් මේ ධ්‍යාන සමාපatti වලම ඇලී හිටියොත් එහෙම තමන්ගේ බලාපොරොත්තුවක් සඵල වෙන්නේ නැහැ ගහක් කපන්න පොරවක් ගත්ත පුරුෂයා මේ පොරව හොඳට මුවත් තියාගෙන මුවාත බොහොම තියුන් තියුණුයි කියලා මුවාත අත ගගා හිටියට ගහ කැපෙන්නේ නැහැ. ව්‍යායාම කරලා ගහ කපන්නවා. ඉතින් මේ ධාන සමාපatti බල ඇලී හිටියට ඒවා ආස්වාද කරමින් හිටියට මේ සත්කාය නිරෝධයේ නැමැති නිවන අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක වලකිනවා. ඒකට කියන්නේ මේ නිකාන්තිය කියලා ඒ ධ්‍යාන සමාපatti පිළිබඳව ඇලීමටපත් වේ. සියුම් වශයෙන් ඒවා පිළිබඳව තිබෙන ආශාව තණ්හා ඒක මාර්ගඵල අවබෝධයට බාධකයක් වෙනවා. ඒ නිසා ඒ සියුම් ආශාම නිකාන්තය අත්තර ගන්නා තුරු ඒ තමන්ගේ බලාපොරොත්තුවක් සඵල කරගන්නට බැරිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අර විදියටම ඉදපන භික්කවේ භික්ඛු අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ බිහෙරති සෝ සක්කා නිරෝධං මනසිකරණ තස්ස සක්කාය නිරෝධං මනසිකරෝතෝ සක්කාය නිරෝධ චිත්තං පක්ඛන්දති පසේදති සම්තිත්තති අදිමුච්ඡති තස්සකෝ ඒතං භික්ඛවේ භික්ඛුනෝ සක්කාය නිරෝධෝ පාටිකං දැන් අර කලින් පුරුෂයෙක් ගැන විස්තර කළා උපමාව මෙතෙන්දිත් ඒකමයි. ඇලක් වගේ එකක් තියෙනවා විශාල එකක් නෙමේ මේ ඇලෙන් එකට වෙන්න පුරුෂයෙක් සූදානම් ඒකේ කුඹුග්ග ෂටක් තියෙනවා ගහෙන් ගහට මාරි වෙලා එගොඩට බැස ගන්න තමයි බලාපොරොත්තු දැන් කලින් උපමා වෙදී අර ලාටු ගාගෙන ගහෙන් ගහට යන්න සූදානම් වෙච්ච පුරුෂයාට ඒගොල්ලට යන්න බැරි වුණා ඒ තැන්වල ඇලුනා. දැන් මේ දෙවෙනුවට දේශනා කළ පුරුෂයා කල්පනා කරනවා මෙහෙම. මේ තියෙන්නේ කුඹුක් ගස්. කුඹුක්ගස්වල පොත්ත සිනදු බව කාටත් තේරෙනවා. කවුරුත් දැකලා ඇති ගස්වල පොත්ත ඊටාම සිනදු ලිස්සන සුළු. මේ පුරුෂයා කල්පනා කරනවා මේ කුඹුක් ගස්වල පොත්ත ඊටාම සියුම් ලස්සන සුළුයි. ඒ නිසා අත් දෙක පා දෙක හොඳට පිරිසිදු කරගෙන වතුර වගේ ටිකක් ගාගෙන හොඳට පිරිසිදු කරගෙන මේ ගහට ගොඩ වුණොත් එකට යන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපි භික්කවේ පුරිස සුද්ධේන හත්තේන සාඛං ගංහෙය පුරුෂේ කිතා පිරිසිදු අතින් අර කස් අතු අල්ලා ගන්න දැන් කලින් පුරුෂයා ලාටු ගාගෙන අතු ඇල්ලුවා අතපයේ ඇලුන ගලවා ගන්න බැරි වුණා. මේ පුරුෂයා කල්පනා කළා මේ කුඹුක් ගස් කියන ඒවා බොහෝම මේ තිනිඳුයි ලිස්සනසලුයි ඒ නිසා අද්දක පාදක හොඳට හොදාගෙන තෙත පිටින් මේ ගහෙන් ගහට යන්න ඕනේ කියලා කල්පනා කළා හිටන් ඒ ගහට නගිනවා අර මුලින් කියන ලද පුරුෂයාට වගේ නෙමෙයි මේ පුරුෂයාට ගහෙන් ගහට යන්න පුළුවන් වෙනවා. ඔහු තේරුම් ගත්ත මේකට කරන්න ඕන මේකයි කියලා. පොත්ත ඊටාම සිනිඳු කුඹුක් ගහේ අත් දෙක පාදයක හොඳට හොදාගෙන තෙත පිටින් නැග්ගහම ඒකට යන්න පුළුවන්. ඒ විදිහට කළා. පළවෙනි ගහට නැග්ගා. ඒ ගහෙන් දෙවෙනි ගහට මාරුණා. ඒකෙන් තුන්වෙනි ගහට මාරුණා. ඒකෙන් හතරවෙනි ගහට මාරුණා. පස්වෙනි ගහට මාරුණා. හයවෙනි ගහට මාරුණා. හත්වෙනි ගහට මාරු වෙලා අටවෙනි ගහට ගියා. අටවෙනි ගහෙන් එගොඩට පැනගත්තා. එතකොට මෙතන අදහස් කරන්නේ අර අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පද්ද විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අෂ්ට සමාපatti උපදවාගෙන වාසය කරනවා. මේ දෙවනුව විස්තර කළ පුජ්‍යලයක් එයා යෝගාවචරයාට සමානයි. කලින් කියාපු පුජ්‍යලයාට යෝගාවචරයාට සමානයි. නැත්නම් යෝගාවචරයෝ ඥාන සමාපත්තියට ඇලී ඒවට ඇබ්බැහි වෙලා වාසය කරනවා නිවන අවබෝධ කරගන්න. මේ දෙවෙනුම විස්තර කළ පුජ්‍යලයා ඒ යෝගාවචරයා බුද්ධිමත් එක්කනේ එයා පළවෙනි ධ්‍යානයට සමවදිනම ඒකේ ඇලෙන්නේ නැහැ. ඒක ආස්වාද කරන්න යන්නේ නැහැ. දෙවෙනි ධ්‍යානයට සමවදිනවා ඒකෙන් විදර්ශනා කරනවා තුන්වෙනි ධ්‍යානවලට සම්මදිනවා මෙහෙම ධ්‍යානවලට සමවදෙමින් විදර්ශනා භාවනාවක් කරමින් අර සමාපත්තියෙන් සමාපත්තිය එහාට යනවා මේ යෝගාවචර. අර අන්තිම කෙළවරෙන් එගඩට බහින්න මාගේ අන්තිම සමාපත්තියට ගිහිල්ලා විදර්ශනා භාවනා කරලා සමාපත්තියෙන් නැගී හිටලා විදර්ශනා භාවනා කරලා අනිත්‍ය ආදී වශයෙන් භාවනා මනසිකාරයේ පවත්තලා ඒ තනත්තාට පුළුවන්කම ඇතිවෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. අන්න සක්කාය නිරෝධයේ හිත පිහිටනවා කියලා වදාළ ඒකයි බුදුරජාණන් වහන්සේ. සක්කාය නිරෝධයේ හිත පිහිටනවා. ඉතින් අන්නේ පුජ්‍යලයා ඒ සමාපත්තිය උපදවාගත්තට ප්‍රථම ධානයේ ඉඳලා ඒ ධානයෙන් ධානයට ගිහිල්ලා හිටන් සක්කාය නිරෝධේ නම් වූ නිර්වාණය අවබෝධ කරගන්න. මේක තමයි උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් මුලින්ම වදාළන මේ පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව දැන් ඔය පුජ්‍යලයන් දෙන්නෙක් පිළිබඳව විස්තර කළා. තා පුජ්‍යලය දෙන්නෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයන් වශයෙන්ම නෙමෙයි ඒ ඒ පුජ්‍යලයන්ගේ ක්‍රියාකාරීත්වයේ හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා කියලා. ඉදපන භික්කවේ භික්ඛු අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පද්ද විහෙරති. අර කලින් කියාපු හැටියටම මේ බුද්ධ ශාසනයේ භික්ෂුවක් යෝගාවචරයේ එක්තරා චේතෝ විමුක්තියක් උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා. සමාපatti උපදවාගෙන වාසය කරනවා කියන එක. සෝ අවිච්ඡා පබේදං මනසිකරෝති තස්ස අවිද්‍යා පබේධං මනසිකරෝතෝ අවිද්‍යා පබේදේ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සම්තිත්තති නාදිමුච්ඡති අවිද්‍යා ප්‍රභේදය මෙනෙහි කරන්නා ඔහුගේ හිත අරමුණු කිරීම වශයෙන් අවිද්‍යා ප්‍රභේදයේ පිහිටා සිටින්නේ මේ අවිද්‍යා ප්‍රභේදය අවිද්‍යා ප්‍රභේදං මනසිකරෝති තී අට්ඨසු ථානේසු අඥාන භූතාය ඝන බහල මහා අවිද්‍යාය පබේදං සංඛාතං අරහත්තං මනසිකරෝත කියලා තෝරලා තියෙනවා මේ එතකොට මෙතන අවිද්‍යා ප්‍රභේදය කියලා කියන්නේ රහත් බවට ඒක තමයි අවිද්‍යා ප්‍රභේද. අට්ඨසු ථානේසු අඥාන භූතාය ඝන බහල මහා අවිද්‍යාය පබේතං. අට්ඨතනක අඥාන භූතෝ මහා ඝන ගොරෝසු රළු අවිද්‍යාව කියන තේරුම. ඒ අවිද්‍යාවගේ ප්‍රභේදය තමයි නිමන කියන්නේ. අවිද්‍යාව බිඳ දැමීම. අවිද්‍යා ප්‍රභේදය කියන්නේ ඒකයි. අවිද්‍යාව බිඳ දමන්නට පුළුවන් විද්‍යාවෙන් මිසක් වෙන එකකින් නෙවෙයි. ඒ විද්‍යාව පහළ වුණාම නිවන අවබෝධ වෙනවා. ඒ නිසා අවිද්‍යා ප්‍රභේදය කියලා කියන්නේ නිවනට කියන නම. අට්ඨසු ඨානේසු අඥාන භූතාය. ඝන බහල මහා අවිද්‍යාවයි. ඒ අටතැනක නොදැනීම නම් වූ නුවණ නැතිකම මනවද අටතන කියන්නේ දැන් බුද්ධාදී අටතනක් ගන්නවා එකට බුද්ධාදී අටතන එතන තියෙන පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බාපරන්තේ කංකති ඉදම්පත්‍යතා පටිච්ච සමුප්පන්න ධම්මේසු කංකති කිය. නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාවන් කෙරෙහි එහෙම සැක කරනවා. එතෙන්වල ක්‍රියා කරන්නේ අවිද්‍යාව ක්‍රියා කරනවා. ඒ పూర్ව අපුර ජාතීන් පිළිබඳව ඒ දෙකම පිළිබඳව හේතුඵල ධර්මයන් පිළිබඳව අඥාන බව එම් ප්‍රධාන වශයෙන් මේ හේතුඵල ධර්මයන් පිළිබඳව අඥාන බව තමයි අදහස් කරන්නේ. මහා අවිද්‍යාව කියන එක. මේ අවිද්‍යාව කියන එක ඊටාම සියම් ධර්මයක් ඒ වගේම මේ සත්‍යයන් සසර බැඳ තබන ධර්මයක්. අවිද්‍යාවට තණ්හාවත් හේතු වෙනවා. මේ දෙන්නම කොතන ගියත් එක ළඟ තමයි. අවිද්‍යාව ගත්තාම තණ්හාවත් ගත්තා වෙනවා. තණ්හාව ගත්ත තැනක අවිද්‍යාවත් ගත්තා වෙනවා. අවිද්‍යාව ඊටාම සියුම් මෙනෙහි කරන්නේම හිතට අසු වෙන ධර්මයක් නෙවෙයි. දැන් ආසාව තරහ වගේ දේවල් අපේ හිතේ ඇති වුණාම අපට ඒක සිතින් අල්ලාගෙන මෙනෙහි කරන්නට පුළුවන්. මේ අවිද්‍යාව කියන ධර්මය එහෙම අල්ලා ගන්න බෑ. සියුම් ධර්මයක්. මේ අවිද්‍යාව ගන්නකොට තණ්හාවත් එතනම ලං වෙනවා. ඒ මොකද මේ දෙන්නගේ තියෙන ක්‍රියාකාරීත්වය. ඒක තමයි ලෝකයේ බලගතම ක්‍රියාකාරීත්වය. මොකද අවිද්‍යාවෙන් එක ක්‍රියාවක් කරනවා ඇත්ත වහලා දානවා අවිද්‍යාව කරන්නේ මුලින්ම ඒක තමයි ඇත්ත සත්‍යතාවයේ වහලා දානවා එතකොට සත්‍ය වහලා දැම්මහම මතුවෙන්නේ අසත්‍යනේ තණ්හාවෙන් කරන්නේ ඒක අල්ලා ගන්න. මේ දෙන්න එකට ළඟට ළඟින්ම යනවා කියන්නේ ඒක. දැන් උදාහරණයක් වශයෙන් පංච උපාදානස්කන්ධය කියන එක අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත මහා දුක්ඛන්දරක්. නමුත් අවිද්‍යාවෙන් මේක තියෙන ඇති තතු සේරම වහලා දානවා. වහලා හිටන් හොඳ යහපත් සුභ රමණීය ප්‍රේත ජනක එකක් බවට පෙන්නන අවිද්‍යාවෙන් කරන්නේ. එහෙම පෙන්වුවහම මොකද වෙන්නේ? තණ්හාවෙන් ඒක අල්ලගන්නවා. මේ දෙන්නගේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි. අවිද්‍යාවෙන් සත්‍ය වහලා දානවා ඒ තණ්හාවෙන් ඊට පස්සේ ඒක අල්ලා ගන්නවා ඉතින් මේ දෙක සම්බන්ධ වුණාම සත්‍යයෙන්ට ගැලවමක් නැහැ සසරෙන් ගැලවෙනවා කියන එක ලේසි පාසි වැඩක් නෙමෙයි එම අවිද්‍යා ප්‍රභේදය කියලා කියන්නේ ඒක බිඳ දැමීම කියන්නේ නිවනට කියන නමක්. නිවන අවබෝධ කළාම අවිද්‍යාව සම්පූර්ණයෙන් බිඳිලා සුණු බිසුණු වෙලා යනවා. ආයෙ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා නිවනට කියනවා අවිද්‍යා ප්‍රභේදය කියලා. මේකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරලා තියෙනවා. හේයථාපි භික්කවේ ජම්බාලි අනේක වස්ස ගණිකා. තස්සා පුරිසෝ යානිචේව ආයමකානි තානි පිදහේය. යායච අපායමකානි තානි විවරේය. දේවෝච සම්මාධාරං නානුප්පවෙච්චේ එවං හි තස්සා භික්කවේ ජම්බාලියා න පාලි පබේදෝ පාටිකංකෝ මේක තමයි උපමාව මහණෙනි නොඑක වර්ෂ ගණන් ගෙවෙච්ච මේ ජම්බාලියක් තියෙනවා ජම්බාල කියන නමෙන් අදහස් කරන්නේ මේ ගවර මලක් වාගේ එකක්. සමහර නගරවල තියෙන කුණුකාණු අරවා මේවා සේරම ගලාගෙන ගිහිල්ලා එකතු වෙන තැනක් තියෙනවා. අදත් එහෙම තියෙනවා සමහර තැන් නගරයේ තියෙන සේරම කුණු අපිරිසිදු දේවල් ජලය ආදිය ගලාගෙන ගිහිල්ලා එකතු වෙනම වලක් තියෙනවා. ඒ ගවරවල කියන්නේ අන්න ඒ වගේ එකකට තමයි. මේක අදයි එකක් නෙමෙයි අනේක වස්ස ගණිකා. මේ බොහෝ වර්ෂ ගණනාවක් ගෙවිච්ච එකක්. මේකට නගරයේ තිබෙන සේරම කුණ කණ්ඩල් ගසාගෙන යනවා. වතුර විතරක් නෙමෙයි. ඔය රෙදි කැබලි වෙනත් අපවිත්‍ර දේවල් අරවා මෙයා සේරම ගසාගෙන යනවා. එක පුරුෂයෙක් මේ ගවරවලේ ඒකට වතුර ඇතුල් වෙනේම වහලා දානවා. ඇතුල් වෙන කාණු සිදුරු සේරම වහලා දානවා. ඊළඟට මේකෙන් වතුර පිට වෙන සිදුරු ඔක්කොම අරලා දානවා. දැන් මේ ගවර වලට වතුර ඇතුල් වෙන්නේ නැහැ ගලාගෙන එන්නේ නැහැ අර පිට වෙන මෝදරවල් ඔක්කොම වහලා දැම්ම නිසා ඒවා ඔක්කොම වහලා දැම්මා. දේවෝච සම්මාධාරං නානොප්පමිච්චේ දැන් වැස්ස ඉන්නෙත් නෑ. වර්ෂාවක් නෑ. ඉතින් මේ ගවර මලේ කුණු මලේ ඇතුළට වතුර ගලාගෙන කියනවා සේරම වහලා දාලා තියෙන්නේ වතුර පිට වෙන ඒවා ඇරලා දාලා. වර්ෂාව වහින්නෙත් නැහැ. එවං තස්සා භික්කවේ ජම්බාලියාන පාලිප්පභේදෝ පාටිකං. දැන් ඉතින් මේ ගවරවලේ මේ කන්දිය බිඳගෙන යනවා කියන එක පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. ඉවර බිඳගෙන යන්නේ නැහැ. ඒ මොකද මේක මහ විශාල වලක් මේකට වතුර එන ඇතුල් වෙන ඒවා සේරම සිදුරු වහලා දාලා තියෙනවා. ඒකෙන් වතුර පිට වෙන සිදුරු සේරම අරලා දානවා. එහෙම කලයින් පස්සේ මේකේ මේ යූරු බිඳගෙන ගසාගෙන යනවා කියන එක සිදුවන දෙයක් නෙමෙයි. ගසාගෙන යන්නේ නැහැ. ඒක තියෙන රෙදි කැබලි නොයෙක් කුණු කසල කොහොම දැන් මතුවෙනවා වතුර ටික ගලා ගියාම ප්‍රදේශයේ ඉන්න බැරි තරම් මහා දුර්ගන්ධයක් ඇති වෙනවා. මේ අවිද්‍යා ප්‍රභේදේ නැමැති නිර්වාණයට අරමුණු කිරීම වශයෙන් ඔහුට එන්න බැරි වෙනවා. අවිද්‍යා ප්‍රභේදං ප්‍රභේදෝන පාටිකංකෝ කියලා වදාළ එකයි. අර කලින් කියාපු හැටියට අර ශාන්ත චේතෝ විමුක්තියෙන් උපදවාගෙන වාසය කරනවා. යෝගාවචරය හැම වාසය කරනවා. ඒ වාසය කළාම ඉතින් මේ ඒ සමාපත්තිය වල ඇලෙනවා. ඒව ඇලෙනවා ගැලෙනවා. ඒ නිසා අර ගවරවලේ ඇතුල් වෙන දරට වැහුවාම මොකද වෙන්නේ එකට වතුර ඇති ඇතුල් වෙන්නේ නැහැ වතුර පිරෙන්නේ නැහැ පිට වෙන දොරට ඇරියාම තියෙන වතුර ටිකක් හිඳලා යනවා එතකොට මේ ජවරමලේ ජම්බාලියේ යුර බිඳගෙන යනවා කියන එක සිදුවෙන දෙයක් නෙමෙයි. මේ උපමාවෙහි යෝගාවචරය පංච උපාදානස්කන්ධේ චාතුරු මහා භූතික කය දකිනම අර ගවර වලට වතුර ඇතුල් වෙන්නේත් නෑ දැන් තියෙන ටික පිට වෙලා යනවා. ඉතින් ප්‍රදේශයේම දුගඳ හමනවා. ඒ වගේ තමයි යෝගාවචරයා මේ චාතුරු මහා භූතික කය දකිනව නුවණ ඒකේ ආය මුඛ වහනවා කියන්නේ මේ අතුල් වෙන දොරටු වහලා දමනවා සිදුරු වහලා දානවා ඒ වගේ මේ යෝගාවචරයාට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන්නේ ඒක නැතුව යනවා ඊළඟට අපායමුක කියන පිටවෙනේවා ඇරලා දානවා. ඒ වගේ තමයි මේ යෝගාමචරයාගේ ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය අසංවරය. වහින්නේ නැහැ කියලා වදාලා මේ වර්ෂාව ඇති වෙන්නේත් නැහැ දැන්. ඒ වගේ යෝගාවචරයාට නියම කර්මස්ථානයක් ලැබෙන්නේ නැහැ. වතුර ඔක්කොම බැස යනවා මේ ගබරවල. ඒ වගේ යෝගාචරයාගේ තිබිච්ච සේරම ගුණ පිරිහිලා යනවා. ඒ නිසා අර ගබරවලේ ඉවුර බින්දෙල යන්නේ නැහැ. ඒ වගේ මේ යෝගාචරයාට නිමනට පැමිණෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කුණු කසුල ඉතුරු වුණා වගේ තමයි මහා කෙලස් කන්දරාවක් මේ යෝගාවචරයාට ඉතිරි මෙන්න මේක තමයි උපමාව. දැන් කලින් කුජලයන් දෙන්නෙක් පිළිබඳව විස්තර කළා මේ තුන්වෙනි පුජ්‍යලයා ගැන තමයි මෙතෙක් විස්තර කළේ. උයනක් හැදීමට වගේ කෙනෙක් අර විදිහට අර ගවරවල් වල වතුර ඇතුල් වෙන දොරටු අහලා දානවා පිට වෙන දොරටු ඇරලා දානවා. ඉතින් වසුර ටික බැස යනවා. ඒ ගවරවලේ තියෙන සේරම කුණු කන්දල් එකතු වෙලා හිටන් කාලක ඉඳලා ඒව දැන් දුගඳ හමන්න පටන් ගන්නවා. යෝගාවචර චාතුරු මහා භෞතික කය දැකීම වගේ තමයි ඒක. ඒ වතුර ඇතුළු වෙන දොරටු වැහුවා වගේ තමයි යෝගාවචරයාට නියම ධර්ම ශ්‍රවණය අහන්න ලැබෙන්නේ නැහැ. වතුර පිට වෙන දොරටු ඇරලා ධම්ම වගේ තමයි යෝගාවචරයාගේ ඉන්ද්‍රිය අසංවරය ඇති වෙන්නේ. වැස්ස නොලැබීම වගේ යෝගාචරයට නියම ආකාරයට කර්මස්ථානයක් ලැබෙන්නේ අර කුණු කසල සේරම ඉතිරි වෙලා දුගඳහන්න වාගේ රාග ආදී කෙලෙස් කන්දරාවක් යෝගාචරයට ඉතිරි වෙනවා ඊළඟට යූරේ බින්දගෙන යන්නේ නැහැ දැන් වතුර වල ශක්තියක් නැහැ ඒ වගේ අවිද්‍යාව බින්ද දමලා හිටන් යෝගාවචරයාට නිර්වාණය අවබෝධ කර ගැනීමට ලැබෙනවා. මේ තුන්වෙනි පුජ්‍යලයා පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ තුන්වෙනි පුජ්‍යලයාත් අර විදිහ ඉදපන භික්කවේ භික්ඛු අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ බිහෙරති සෝ අවිද්‍යා පබේදං මනසිකරෝති. අවිද්‍යා ප්‍රභේදය අවිද්‍යාව බිඳ දැමීම කියන නිවන මෙනෙහි කරනවා. නමුත් අරමුණු කිසියම් වශයෙන් ඕගේ සිත නිවනට පැමිණෙන්නේ නැහැ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළේ මේ ජම්බාලි කියන මේ ගවරවලේ උපමාව. ඒ උපමාවේ පෙන්වුම හැටියට මෙතන යෝගාමචරයා මේ වැරදි පැත්තට ක්‍රියා කරන්නේ ප්‍රතිපත්ති ධර්මයන් කරමින් ඉදිරියට යන ආකාරයෙන් මේ වැරදි පැත්තට තමන් ක්‍රියා කරන්නේ ඒ නිසා අර ගවරවලේ වතුර පිරෙන්නේත් නැහැ ඒර බිඳගෙන ගිහිල්ලා හිටන් අර කුණු කන්දල් සේරම සුද්ධ වෙලා යන්නේ. යෝගාමචරය මහ කෙලස් කන්දරාවකට ඉතුරු කරගෙන කෙලස් බරිත වෙනම අවිද්‍යාව කියන එක බිඳ දමන්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට හතරවෙනි පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදපන භික්කවේ භික්ඛු අඤ්‍යතරං චේතෝ සමත් චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති සෝ අවිජ්ජා පබේදං මානසිකරෝ තස්ස අවිජ්ජා පබේදං මානසිකරෝතු අවිජ්ජා පබේදේ චිත්තම් පක්ඛන්දති පසීදති තිට්ඨති අදිමුච්ඡති මේ හතරවෙනි පුජ්‍යලයත් අර විදිහමයි. එක්තරා චේතෝ විමුක්තියක් අෂ්ට සමාපත්තීන් උපදවාගෙන වාසය කරනවා. ඒ පුජ්‍යලයත් මේ අවිද්‍යා ප්‍රභේදය කියන එක මෙනෙහි කරනවා. ඒ කියන්නේ අර සමාපත්තිය වලට සමවැදිලා අවිද්‍යා ප්‍රභේදේ නැමැති නිවන අවබෝධ කර ගැනීමට කටයුතු කරන ප්‍රතිපත්ති ධර්මයන් පුරනවා. මේ හතරවෙනි පුජ්‍යලයා බුද්ධිමත් පුජ්‍යලයා. මේ තුන්වෙනි පුජ්‍යලයා වගේ නෙවෙයි බුද්ධිමත් පුජ්‍යලයා. ඔහු ඒ ශාන්ත චේතෝ විමුක්තියට මාපත් වෙලා වාසය කරමින් අවිද්‍යා ප්‍රභේදේ නැමැති නිවන මෙනෙහි කරන අරමුණු කරනම ඔහුට මෙනෙහි කිරීම වශයෙන් නිවන අරමුණු කිරීම වශයෙන් සිතයකට පැන ගන්නවා. එකට බැස ගන්නවා. ඒකටත් උපමාව වදාළ බුදුරජාණන් වහන්සේ. අර කලින් වදාළ උපමාව. සේයතාපි භික්ඛවේ ජම්බාලේ අනේක වස්ස ගණික. කොම වර්ෂ ගණනාවක් ගෙවිච්ච නගරයේ සේරම කුණු ආදී එකතු වෙන මහ විශාල වලක් තියෙනවා. අන්න ඒවට තමයි මේ ගවරවල කියලා කියන්නේ. දැන් මේ පුරුෂයෙක් කරන්නේ මොකද? දැන් මේකේ එකට වතුර ඇතුළු වෙන දොරටු සේරම ඇරලා දානවා. හොඳට සුද්ධ පවිත්‍ර කරලා විවෘත කරනවා. වතුර ඇතුළු ඇතුළු වෙන ඊළඟට වතුර පිට වෙන දොරටු සේරම ශක්තිමත්ව වහලා දානවා. දැන් කලින් පුරුෂයා කලේ ඇතුලේ එන දොරටු වැහුවා පිට වෙන දොරටු ඇරියා. දැන් මේ බුද්ධිමත් පුරුෂයා කරන්නේ කොහොමද? ඇතුලේ එන දොරටු අර දානවා පිට වෙන දොරටු ශක්තිමත්ව වහලා දානවා. ඊළඟට මහා වර්ෂාපතනයක් වෙනවා. තදින් වර්ෂාව වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර විවෘත කළ දොරටු ඇතුලෙන් සොරව ඇතුලෙන් මේ ගවර වලට මහ විශාල ජලස්කන්ධයක් ගලාගෙන එනවා. ඒරු බැඳලා තියෙන්නේ හොඳට. වතර පිට වෙන වාහනවල් ඔක්කොම වහලා තියෙනවා. නමුත් මේ විශාල වතුර කන්දරාවක් වර්ෂාම නිසා ගලාගෙන එනවා. මේක උතුරන්නේ නෑ. අන්තිමට මොකද වෙන්නේ? මේකේ ඉවුරුත් සේරම බිඳගෙන මේක ඇතුළේ තියෙන සේරම කුණු කන්දල් එක්කෝම ගසාගෙන මහ මූදට යනවා. ඒ වගේ තමයි මේ උපමාවේ යෝගාවචරයා චාතුර්මහා භූතික කය දකිනම ඔහුට හොඳට තමන්ට අවශ්‍ය කරන ධර්මයේ අසන්නට ලැබෙනවා. සප්පාය ධර්මයේ අසන්නට ලැබෙනවා. අර වතුර පිට වෙන දොරවල් වහලා දැම්මා වගේ හොඳට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. වැස්ස ලැබීම වගේ තමන්ට උවමනා කරන නිවන නියම කර්මස්ථාන ලබා ගන්න. වතර පිරීම වගේ තමයි එයා ශ්‍රද්ධා සීලාදී ගුණ වලින් වැඩිමටපත් වෙනවා. ඉවර බිඳගෙන යාම වගේ තමයි මේ අවිද්‍යානමති ඉවර බිඳගෙන නිවනට පැමිණෙන්නේ. කුණු කන්දල් සේරම ඉවත් වී යාම වගේ තමයි යෝගාමචරයාගේ හිතේ තිබිච්ච සේරම කෙලෙස් කුණු ගසාගෙන යාම මෙන්න මේ විදිහට මේ හොඳ පැත්තත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හතරවෙනි පුජ්‍යලයා පිළිබඳවයි මේ දේශනා කළේ දැන් මෙතෙක් පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව විස්තර කළා. මුලින්ම බුදුරජාණන් වහන්සේ ආරම්භ කළා චත්තාරමේ භික්කවේ පුග්ගලා කියලා. පුජ්‍යල හතර දෙනෙක්. පළවෙනි පුජ්‍යලයා අඤ්‍යතරං තේතෝ සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. එක්තරා චේතෝ විමුක්තියකට පොදවාගෙන එළඹ වාසය කරනවා. ඔහු මේ සක්කාය නිරෝධය කියන එක මෙනෙහි කරනවා නමුත් ඒක හිත පිහිටන්නේ. උපමාවට අර ගඟෙන් එගඩ වෙන්නට කුඹුක් ගස්වල ගස් රටෙන් ගහෙන් ගහට යන පුජ්‍යලයා ලාටු ගාගෙන ගහට නැග්ගවාගේ ඒ ගහට නැගලා ඇලුනා වාගේ ඒ ධ්‍යාන සමාපත්තිය වල ඇලෙනවා එයාට බැරි වෙනවා සක්කාය නිරෝධ නම් වූ නිවනට පැමිණෙන. දෙවෙනි පුජ්‍යලයාගේ අනිත් පැත්ත හොඳට අතපය සෝදාගෙන තෙත පිටින් නැගලා හිටන් ගහෙන් ගහට පැනලා එගොඩ පැත්තට යනවා. ඒ පුජ්‍යලයාට සක්කාය නිරෝධේ නම් වූ නිවනට පැමිණෙනවා. තුන්වෙනි පුජ්‍යලයා සංඤතරං චේතෝ සම්මුතියෙන් උපසම්පද්දි විරති කියන ඒ හැටියට ඒ ධ්‍යාන සමාපatti උපදවාගෙන අවිද්‍යා ප්‍රභේදය නැමැති නිවන මෙනෙහි කරනවා. නමුත් අරමුණු කිරීම වශයෙන් නිවනට පැමිණෙන්නේ නැහැ. ඒකට තමයි අර නොයෙක් වර්ෂ ගණනාවක් පරණ වෙච්ච ජම්බාලේ නැමැති මේ ගවර බල උපමාවට ගත්තේ. ඒක ඇතුල් වෙන දොරට වහනවා, පිට වෙන දොරට අරිනවා, වැස්ස වහින්නෙත් නැහැ. ඉතින් යුරු බින්දගෙන ඒක කඩාගෙන යන්නෙත් නැහැ. ඒ වගේ මේ යෝගාවචරයාට ධර්මය අහන්න ලැබෙන්නේත් නැහැ, කර්මස්ථාන ලැබෙන්නේත් නැහැ, ඉන්ද්‍රිය සංවරයත් නිසා එයාගේ සේරම ගුණ පිරිහිලා යනවා. එයාට බැරි වෙනවා මේ අවිද්‍යා ප්‍රභේදය කියන එකට පැමිණෙන්න. ඊළඟට හතරවෙනි පොජ්ජලයා එයත් මේ අන්‍යතරං සන්තං චේතෝ විමුක්තියන් කියන හැටියට අෂ්ට සමාපatti උපදාගෙන වාසය කරනවා. එයා හොඳ බුද්ධිමත් කෙනෙක්. අර වලේ ඇතුල් වෙන දොරට වරිනවා පිට වෙන දොරට හොඳට ශක්තිමත්ව වහනවා වර්ෂාවක් ලැබෙනවා. එතකොට වතුර ගලාගෙන ගලාගෙන ඇවිල්ලා හිටන් අර යූරු බිඳගෙන ඒ වලේ තියෙන සේරම කුණු කන්දල් සුද්ධ කරගෙන යනවා. ඒ වගේ යෝගාමචරයා චාතුරු මහා භෞතික කය දකිනවා. ඔහුට හොඳට ධර්මය අසන්නට ලැබෙනවා. ඉන්ද්‍රිය සංවරය පිහිටවා ගන්නවා. ඒ වගේම තමන්ගේ ගුණ පිරෙන්නේ නැහැ ආරක්ෂා වෙනවා. එහෙම වෙනකොට මේ රාග ආදී කෙලෙස් නැමැති කුණු කන්දල් සේරම ගසාගෙන අර අවිද්‍යාව බිඳගෙන හිටන් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නම නිවනට පැමිණෙනවා කියන එකයි එයින් අදහස් කරන්නේ. දැන් ඉතින් මේ පුජ්‍යලයන් හතර දෙනා පිළිබඳවම කරුණු විස්තර කළා. එම්පෑයකටත් වැඩි කාල සීමාවක් ධර්ම දේශනා කළා. තමත් දුරට මේ ගැන කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකට කියන්නේ ජම්බාලේ සූත්‍රය කියලා. මේ සූත්‍රයේ හොඳ වැදගත් කාරණා වගේක් භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් වත කාරණා රාශියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුජ්‍යලයන් හතර දිනක් පිළිබඳව දේශනා කළා. ඒ සමාධි සමාපත්තිය වලට බැඳිලා ඒවට ඇබ්බැහි වෙලා වාසය කිරීම නිසා මේ උපමාවක පුජ්‍යලයන් දෙන්නෙකුට නිවනට පැමිණෙන්න ලැබෙන්නේ නැහැ. ඒ ධ්‍යාන සමාපත්තිය වල ඇලිච්ච නැති බුද්ධිමත් පුජ්‍යලයන් දෙන්නෙකුට මේ සක්කාය නිරෝධය අවිජ්ජා ප්‍රභේදය කියන මේ නිවනට පැමිණෙන්නට නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ඇති වෙනවා මේක තමයි මේ දේශනාවෙන් විස්තර වුණේ සාරාංශය ඒකයි දැන් ඉතින් කාලය අවසන් වුණා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. තවදුරටත් මේ ධර්මයක් ශ්‍රවණය කළා. ශීල භාවනාදී ගුණ ධර්මයන් වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා වූ සියලු කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන පැතුම සබාගන්න